මාගේ මෙම ශරීරයේ සංරිදී මුතුමැණික් වෛදූර්යං ආදී වසිනා රත්නයන්ගෙන් සදුනක් නොවේ කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇත ඇත මිදුලු වකුගඩු අද මාසේ අක්මාව දලඹුව ඇලදිව පපු මාසේ බඩවැල අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර මලේ හිස් මොලේ හිත සෙම සරවේ ලේ දාදියේ මේද තෙල කඳුළු බුරුණු තෙල තෙල සොටු සඳ මිඳුළු මුත්‍රයන අතිශයින් පිළිකුල්ලු පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ